බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා පමණ වෙන විට සෑම දිස්ත්‍රික්කයකම සන්ධානයක් හැටියට ප්‍රේක්ෂක නාමලේඛන සකස් කළා. ඒ අනුව නාම යෝජනා අත්සන් කිරීම බදාදා පමණ වෙනට ආරම්භ කරන්න 10 සිට 13 දක්වා කාල දින තුන ඇතුළතදී නාම යෝජනා බාර දීම සඳහා අපි සැලසුම් කළා.